ස්වාමීන් වහන්සේ මට නැගිච්ච ප්‍රශ්නයක් අහන්නම්. මේ දැන් අපි දැන් ප්‍රධාන ಜಾති තුනක් තියෙනවානේ. ඒ කියන්නේ අපි මොන මට්ටමින්ද මේ මේ මේක මේ පාරමිතා පුරන්නේ කියලා. ඒ පාර එතකොට පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ තව තියෙන ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් හැටියට කියමු නෙක්ඛම් පාරමිතාව කියලා. ඒතර නෙක්ඛම් පාරමිතාවේ කොටසක් හැටි ඒක අපිට පුරන්න පුළුවන් ওই ಜಾති තුනෙන්ම. එතකොට හැබැයි දැන් උදාහරණයකට දැන් අපි සතෙක්ගේ ජීවිතය දන් දෙන්නවා. ඒ කියන්නේ සතෙක්ගේ ජීවිතේ බේරනවා තමන්ගේ ජීවිතේ අනුතුරේ දාගෙන. එතකොට ඒක පරමත්ත පාරමිතාද ඒක ඒක අපිට කොයි විදිහටද සලකන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය අනුතුරේ වැටෙනවා නම් තමයි ඒක පරමත්ත පාරමිතාවක් වෙන්නේ. ඒක නැත්තම් මේ තමන්ගේ ශරීර අවයවයක් තමන්ගේ අත විනාශ වෙද්දී තමන් තැනක බේරෙනවා. ඒ වගේ එකක් පරමත්ත පාරමිත මේ මේ උපපාරමිතාද. ඒක කොහොමද සංකීර්ණ වෙන්නේ? දැන් ඔතන තමන්ගේ ජීවිතය විනාශ විය යුතුමයි කියලා නියමයක් නැහැ. අවශ්‍ය වෙන්නේ මගේ ජීවිතය නැති වුණත් මම මේ කැපකිරීම කරනවා කියන ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත මානසික ගුණයයි අවශ්‍ය වෙන්නේ. ජීවිතේ නැති වෙනවද නැද්ද කියන එක නෙමෙයි. දැන් ප්‍රඥාවෙන් කටයුතු කරන කෙනෙක් තමන්ගේ ජීවිතයත් රැකගෙන තමයි අනුන්ගේ ජීවිතය රකින්න උත්සාහ කරන්නේ. අර දානයේදී පමණයි කෙලින්ම මාංශය දෙන්නේ. අනිත් පාරමිතාවලදී පරමත්ත පාරමිතා කියලා කියන්නේ තමන්ගේ මාංශය අනුන්ට දෙන්න ඕන කියන එක නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ ශරීර මාංශය නැති කරගන්න ඕන කියන එක නෙමෙයි. උදාහරණයක් හැටියට ගත්තොත් අපි මෙහෙම හිතන්නකෝ මම පෙර දින එකක් කිව්වා. දැන් අපි හිතමු ගෙයක් ගිනි ගන්නවා. ඒ ගේ ඇතුලේ පොඩි දරුවෙක් ඉන්නවා. දැන් හැම පැත්තෙම ගිනිගෙන කඩාගෙන වැටෙනවා. දැන් කවුරුත් මේක ඇතුළට යන්න බයයි තමන්ගේ ජීවිතයට තියෙන බය නිසා. හැබැයි යම් කිසි කෙනෙක් එකවරම අර ගිනිගොඩ මැද්දට කොහොම හරි පැනලා අර ගේ ඇතුලේ ඉන්න දරුවා එළියට ගන්නවා. දැන් එහෙම එළියට ගන්න ඒ ගිනිගොඩ මැද්දට පනින්න ඕන කියලා හිතෙනකොටම මේකෙන් තමන් පිච්චෙනවා තමන්ට හානි වෙනවා කියන ඔක්කොම දන්නවා. ඒ දන්නවා වුණාට ඊට වඩා දරුවා කෙරෙහි කරුණා මෛත්‍රිය ප්‍රබල ඒ ප්‍රබල වුණාම ඒ ප්‍රබල සිතින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට තමයි කියන්නේ ජීවිත පරිත්‍යාගය ජීවිත පරිත්‍යාගයෙන් කියන්නේ මම මැරිච්ච දැන් කියලා ඉතින් තමන් මැරුණොත් කොහොමද අර මනුස්සයා බේරගන්නේ ඒ නිසා දැන් අර දානයේදී තමන්ගේ ජීවිතය තමන්ගේ මාංශ කොටස භුක්ති විඳින්න අනිත් අයට ඉඩ දෙනවා අනිත් පාරමිතාවලදී අදිෂ්ඨාන පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, වීර්‍ය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, මෛත්‍රී පාරමිතාව මේවා පරමත්ත කියලා කියන්නේ ජීවිතය අහෝසි වෙන්න ඕන කියන කතාව නෙවෙයි ජීවිතය පරදුවට තබා ජීවිත පරිත්‍යාගයෙන් දැන් උදාහරණයක් ඇටියට ගන්නකො බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බෝමැඩ වාඩි වෙනකොට චතුරංග සමන්නාගත වීරය අධිෂ්ඨානයක් ඇති කරගත්තා. මොකද්ද චතුරංග සමන්නාගත වීරය අධිෂ්ඨානය කියන්නේ? මගේ ශරීරයේ ලේ මස් වේලෙනවා නම් වේලුණාවේ. ඇටනහර පමණක් ඉතුරු වෙනවා නම් ඉතුරු වුණාවේ. එහෙම වුණත් මම බුද්ධත්වයටපත් වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ අන්න ජීවිත පරිත්‍යාගය. එතකොට ජීවිතේ නැති වුණත් මේ මේ උත්සාහය අතාරින්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතේ නැති කරගන්නවා කියන එක නෙමෙයි. ඒ ජීවිත ආසාව අතහැරලා දාන්න. අන්න ඒකයි. ඉතින් ඒ නිසා ප්‍රඥාවන්තයා හැම විටම අනිත් අයට උදව් කරද්දී තමනුත් රැකිලා තමයි ඒක කරන්න උත්සාහ කරන්නේ. හැබැයි අර මානසිකව කැපකිරීම තිබුණොත් තමයි අනිත් කෙනා මට හානි වෙයිද මාව පිච්චෙයිද මාව ගහගෙන යයිද කියන කතාවක් නැතුව අනිත් කෙනාට උදව් කරන්න පුළුවන් වෙන්නේ අවස්ථාවෝචිතව ඒ ජීවිත පරිත්‍යාගය නැමැති එහෙම නැත්නම් ජීවිතේ පරදුවට තබා කියන මානසික ශක්තිය අවදි කරගන්න පුළුවන්. ඒකයි પરමත්ත පාරම. අවසයි ස්වාමීන් වහන්සේ. එතකොට තවත් පොඩි ගැටලුවක් අහන්න. දැන් අපි අපි ලේ දන් දෙනවනේ. දැන් ලේ දන් දෙනකොට අපේ යම් ශරීරයේ යම් දෙයක් තමයි දෙන්නේ. ඒකට ඒක නැවත වර්ධනය වෙන දෙයක්. ඒතර ඒක ඇත්තටම උපපාරමිතාවට අපිට දාන්න පුළුවන් දාන උපපාරමිතාව. ඒක උපපාරමිතාවක් තමයි. හැබැයි හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ওই දාන පාරමිතාවේදී සිද්ධ වෙන ලොකු පටලැවිල්ල තමයි ඕකෙදී අපට ලැබෙන ප්‍රතිලාභය ගැන හිතපු ගමම්ම අපට තෘෂ්ණාව මතුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් අනිත් අයට යමක් දුන්නාම අපට ඒකෙන් යමක් ලැබෙනවා කියලා හිතන්න වගේම ලේ දන් දීම ගැනත් මිනිස්සුන්ගේ අදහසක් තියෙනවා ලේ දන් දුන්නාම හොඳ අපේ ශරීරේ ලේ වැඩෙන්න පටන් ගන්නවා කියලා. මොකද අර ලිඳක වුණත් වතුර ගන්නකොටනේ හොඳට උල්පත් පෑදිලා මේ දිය උල්පත් හොඳට උනණ්ඩ ගන්න. ඒ නිසානේ ලිඳක් කැපුවෙන් පස්සේ වාර කීපයක් ලිඳ ඉහින්න කියන්නේ. අන්න ඒ වගේ අපේ ශරීරයේ තියෙන ලේ ටික ශරීරයෙන් ඉවත් වෙනකොට අලුතෙන් අලුතෙන් ඒ වෙනුවට ලේ නිෂ්පාදනය වෙනවා. එතකොට ඒ නිෂ්පාදන ක්‍රියාවලියත් එක්කලා අර තියෙන ලේ වෙනුවට අලුත් ලේ නිපද වෙනවයි කියන මේ ජීව විද්‍යාත්මක කාරණය දැනගත්තහම සමහරු ලේ දන් දෙනවා නිකන් පරණ ඒවා තියාගෙන ඉන්නේ මොකටද ඒ ටික දුන්නන් පස්සේ අලුත් ලේ හැදෙනවනේ අලුත් ලේ උනනවනේ ඒක නිරෝගීකමටත් හොඳයි කියලා ඒ අදහසෙන්. ඒතර එහෙම දෙනවා නම් ඒක දාන උපපාරමිතාවක් කියන විදිහට ගන්න බෑ. අර තව කාගේ හරි ජීවිතයක් මේකෙන් රැකෙනවනේ කියන අවබෝධය ඇතිව කරුණා මෛත්‍රියෙන් ලේ ටිකක් පරිත්‍යාග කරන්න ඕන කියලා එහෙම හිතලා කරනවා නම් ඒක උපපාරමිතාවක් වෙනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ තමන්ට දෙයක් නැති වෙනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඇසක් දන් දුන්නොත් නැති වෙනවා. ඇටබඳුළු දන් දුන්නොත් ආපහු වැවෙනවා. නෑ ඒක නැති වෙනවා. ඔව් දැන් දැන් ලේ ටික දුන්නාම ඒ ලේ ටික තමන්ට නැති වෙනවා නේ. ඉතින් ඒ ටික නැති වෙනවා. ආය වැඩෙන එක වෙනම කාරණයක්. ඒ දෙන ටික තමන් අතහැරලා නේ දෙන්නේ. ඒකයි මම කියතන්දි චේතනාවයි වැදගත් වෙන්නේ. චේතනාව විතරක් හිතලා නොදී හිටියට හරියන්නේ චේතනාවත් નિවරදි වෙන්න ඕන ක්‍රියාවත් කරන්න. තමන්ගේ ලේ ටික අනුන්ගේ හපත වෙනුවෙන් දෙන්න ඕන. ඒක ඉතින් වඩාම අපි හිතමු කෙනෙක් රෝගීව රෝහලේ ඉන්නවා ඒ තනත්තාට ලේ අවශ්‍යයි. අන්න එතකොට දෙද්දි අපිට අර ලේ සුද්ධ වෙනවා කියන කතාව නෙමෙයි කෙලින්ම අර රෝගියා ගැන කරුණා මෛත්‍රිය. දැන් මේ ලේ සුද්ධ වෙනවා කියන කතාව එන්නේ ඔය මාස මාස 4 5කට සැරයක් අවුරුද්දකට සැරයක් ලේ දෙන්න පුරුදු වෙලා ඉන්නවනේ සමහර. අන්න ඒ අයට වෙන වෙන පරමාර්ථ තියෙන්න පුළුවන්. මම මෙච්චර වැඩි ගාණක් දීලා දෙනාට දන්සල් දෙන්න වගේ අපි දැන් මේ 25 වෙනි වතාවටයි මේක දෙන්නේ. අපි මෙච්චර කාලයක් අකණ්ඩව දුන්න. අන්න එහෙම නිකන් රෙකෝඩ් එකක් තියන්න සමහරු කරන අවස්ථා තියෙනවනේ. එතකොට ඒවා උසස් පාරමිතාවක් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං අවසරයි. හොඳයි.